තව ප්‍රශ්න තියෙනවද? හේමලතා මහත්මිය ස්වාමීන් වහන්සේ නිවන් සරණයි ස්වාමීන් වහන්සේ එහෙමත් දැන්නේ අපිට දැන් ඇති වෙනමනේ කාය පීඩා චිත්ත පීඩා ඒ දුක හේතු වෙනවා නේද මිනිස්සුන්ට එහෙම නැත්නම් සත්වයාට ආර්යයන් වහන්සේලා හඳුනාගත්ත සැබෑ දුක අවබෝධ කරගන්න මාර්ගයක් කරගන්න ගොඩක් අය පෙළඹෙනව නේද ස්වාමින් වහන්සේ අනිවාර්යයෙන් මේක කිසිදු තර්කයක් නැහැ අපි අපට මොකද මුලින් දැනෙන්නේ මේ ඉන්ද්‍රයන්ට දැනෙන සංජානන මට්ටමින් තියෙන වේදනාව ඔස්සේ හඳුනා ගන්න දෙන්නේ අපි පටන් ගන්න ඕන. දැන් අපි අර විස්තර කළේ ඒක ඒක දැනුණාම අපි ගොඩක් වෙලාවට දැන් මට දුක වැටහෙනවා මම දැන් දුක තේරුම් ගත්තා මම දැන් මේ දුකින් මිදෙන්නයි උත්සාහ කරන්න කියලා ඒ මට්ටමේ විතරක් ඉඳගෙන අපි මම දැන් දුක වටහාගෙන ඒකෙන් නිදහස් වෙන්නයි මේ වෑයම් කරන්න කියලා හිතාගෙන එතනින් නවතින. අන්න එතනයි අපේ නිවන් මඟ අහුරන තැන වෙන්නේ. එහෙම නැත්නම් ඒ ඒ වේදනාවෙන් දුක කාය පීඩා චිත්ත පීඩා වටහා ගැනීමේ වැරද්දක් නෙමෙයි එතන වෙන්නේ. එතන දක්වා හොඳයි. මෙච්චරයි ඔක්කොම කියලා නවතින එකයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙම වෙච්ච ගමන් එතනින් එහාට අපි වැරදි තීරණ වලට තමයි එළඹෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජිතංච රක්කේ අනිවේසනෝසිය. ඒ දිනාගත්තු දේ රැකගන්න. ඒක නොවැදගත් නෙමෙයි ඒක වැදගත්. හැබැයි ඒක දිනාගත්තු එක රැකගන්න හැබැයි අනිවේසනෝසිය ඒකෙල්ලිලා ඉන්න එපා. ඒක උපාදාන කරගෙන ඉන්න එපා. එතනින් තව ඔබට ඉදිරියට යන්න. එහෙමයි මේ නිර්වාණ ගාමිනී මාර්ගයේ වැඩෙන්නේ. එහෙම නැත්නම් දැන් බුදුරජාණන් වහන්සේ අනිවාර්යයෙන්ම දුක්ඛාරය සත්‍ය ගැන දේශනා කරනකොට ওই ටික මුලින් දේශනා කරනවානේ. ඉපදීම දුක, ලෙඩවීම දුක, වයස්ගත වීමේ දුක, මරණයටපත් වීමේ දුක. එතකොට ඔය දේශනා කරන්නේ අර සංඛාර දුක්ඛය විතරක් නෙමෙයි. ලෙඩවීම දුකයි, වයස්ගත වීම දුකයි කියන්නේ පෑදිලිම කයට සිතට දැනෙන දුකක් එතන තියෙනවා. ඊළඟට යම් පිච්ඡං නලබති ඊළඟට අප්පියේහි සංපයෝගෝ පියේහි විප්පයෝගෝ මේ තනිකරම දක්වන්නේ මානසික පීඩා. හැබැයි එහෙම දේශනා කරලා අන්තිමට දේශනා කරනවා සංකිට්ඨේන පංච පාදානස්කන්ධ දුක්ඛ. එතන තමයි තාම සංක්ෂිප්තව සියල්ල කැටි කරලා තියෙන්නේ. අර මුලදි පෙන්නගෙන යන්නේ අනුක්‍රමයෙන් පුද්ගලයාට භෞතික වශයෙන් පවා දැනෙන කොටස්. ඉතින් ඒ දැනෙන කොටස් වලත් ඇතුළට ගිහින් බැලුවෙන් පස්සේ මේ කියන සංඛාර දුක තමයි ඒවා තියෙන්නේ. දැන් ඒකයි මම කිව්වේ භාජනයේ බිඳෙනවා කියන එකත් අනිත්‍ය ධර්මයම තමයි. ඒක අනිත්‍ය නෙමෙයි කියන්න බෑ. හැබැයි ඒ සම්මුතිය තුල ප්‍රකට වෙන කොටස විතරයි. ඒක ඇතුළට ගියාම තමයි මේ භාජනයේ බිඳීම නැමැති සිද්ධියට මූල වෙච්ච පාදක වෙච්ච මූල ලක්ෂණ අර පරමාර්ථ ධර්මයන්ගේ බිඳී යන ගති. ඒක අපට හමු වෙන්නේ. සත් බඳුන බිඳෙනවා කියන එක ඇතුලේ අරකක් තියෙනවා. දැන් බඳුන බිඳෙනවා කියන මතු පිට එක විතරක් දැකලා අපි නැවතුනොත් අර කොටස දකින්නේ ඉතින් බඳුන බිඳෙනවා කියන එක තුලින් අපි ගැඹුරට ගැඹුරට හොයාගෙන ගියොත් අපට අර සියුම් ලක්ෂණත් දැක ගන්න පුළුවන්. ඒ නිසා කාය පීඩා චිත්ත පීඩා වලින් තමයි අපිට මුලින්ම මේක ගැන ආදීනවයක් දැනෙන්න ගන්න. එහෙම නැත්නම් අපි ආස්වාදයේ කියන තැනින් මිදෙන්නෙම නෑ එහෙම පීඩාවක් ආවේ නැත්නම්. පය පැකුල්ලා වැටුනේ නැත්තම් අපි කවදාවත් මේක ගැන හිතන්නෙම නැහැ. මැරුනේ නැත්තම් අපි මේවා අනිත්‍යයි කියලා හිතන්නෙම නැහැ. ඒ නිසා තමයි අවුරුදු ලක්ෂයට වඩා ආයුෂ වැඩි නම් බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ නැත්තේ. ඒතකොට මිනිස්සු ඔහේ උපදින, ඔහේ ජීවත් වෙන අනිත්‍ය ගැන මොන දේවල් දේශනා කළා වුණත් ඒක ගැන හිතන්න පෙළඹෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඒවා ප්‍රකටව දැනෙන්නේ නැති නිසා. ඒ නිසා මූලික වශයෙන් අපිට කාය පීඩා, චිත්ත පීඩා තමයි ආදීනවේ හැටියට දැනෙන්නේ. ඒක ප්‍රකට ආදීනව, ප්‍රකට දුක්ඛය. ඒ තුලින් අප්‍රකට ආදීනවේ, අප්‍රකට දුක්ඛය ස්පර්ශ කරන්න අපේ ප්‍රඥාව ටික ටික අවදි කරන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙම යනවනම් ඒ මඟ නිවැරදි. ඒ නිසා අර මුලින් දැනෙන ටික අවශ්‍ය නැහැ හෝ ඒක වැරදි කියන එකක් නෙමෙයි. එතන නැවතුනොත් තමයි ඒක අල්ලගෙන දැන් මට දුක වැටහෙනවා දැන් මම මේ දුකෙන් මිදෙන්න තමයි යන්නේ කියලා අන්න එහෙම ඒ අල්ප මාත්‍ර තැනින් තෘප්තිමත් වීම තමයි අපේ ගමන් මඟ වළක්වන්නේ. එහෙමයි ස්වාමීනි. හොඳයි.